මහපොලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. ආයුබෝවන් වසරකදී ඉරිදා සනගහය ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් අසරණට සූදානම් ඔබට ඇරයුම් කරනවා. අපි ඉරිදා සංග්‍රහය මෙසේ ආරම්භ කරනවා. හදවතේ පත්ලෙහිම ගැඹුරු තැන දිවාරය පුරා කවුරුද හිඳිනුයේ ඇසෙන නෑසෙන මියුරු ස්වරයෙන් ජීවිතයේ වීණාව වයයි. ටාගෝර් ජීවනය නැමැති අපරිමිත සතුටකින් කෘතියක් කියවුවා සුද්ධර්මා සුභාෂිණී විසින් පරිවර්තනය කර තිබෙනවා. ටාගෝර් ටෙස්ටමන්ට් ඉංග්‍රීසි පොතට කාලයේ අකාලික බැඳීමෙන් විශ්වීය මිනිසා එමතු කවියෙකුගේ අමන්දානන්දය තමයි එහි උපතේමාව වශයෙන් යොදා තිබෙනවා. සාහිත්‍ය මාසය ගෙවුණ සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. පතිත වූ වර්ෂාව මැනදී බොහෝ දේවල් සිදු වුණා. පොත් ප්‍රදර්ශන, රාජ්‍ය සම්මාන උළෙල, සරණ පුස්තක, රජද පුස්තක උළෙල, කෙටි කතා, නවකතා, ශාස්ත්‍රීය පරිේෂණ, කවි පොත්වලට සම්මාන ලැබුණා. රාජ්‍ය ළමා චිත්‍ර ප්‍රදර්ශනය එහි සම්මාන ලබා දී ආදිය සිදු වුණා. මේ සියලු දේ අතර රවීන්ද්‍රනාථ tagore තුමා සිහිපත් කරන කවියක් තමයි මුලින් කියුවේ. මේ ගතවන්නේ කියවීමේ මාසයේ ළමා දිනය, වැඩිහිටි දිනය, ගුරු දිනය ආදී වශයෙන් දිනක් පහ වුණා. tagore සංගමයක් තිබෙනවා. එය ICCR Indian Cultural Center. එය දැන් කියන්නේ ඒ ආයතනය හඳුන්වන්නේ ස්වාමි විවේකානන්ද ආයතනය කියලා. එහි රවීන්ද්‍රනාත් tagore සම්බන්ධ අලුත් නිර්මාණ චිත්‍ර මේ ලාංකිකයන් අඳපු චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන සූදානම් වනවා. tagore සමූහයේ සභාපති ලී ගුණසේකර මහතා පෙත්සම අස්සන පොත් ලියපු ඒ මහතා දැන වයෝවෘද්ධ කෙනෙක්. එහි ලේකම් වන්නේ සමන්මල්ලි පද්ම කුමාරයි. ඇය බොහොම උනන්දුවෙන් අනෙක් සමාජිකයන් සමග තාගෝර් චිත්‍ර ප්‍රදර්ශනය කියන තාගෝර්තුමා ඇඳපුවා නොවේ තාගෝර්තුමා සම්බන්ධ ජවනික අවස්ථා චිත්‍රයට නමවා තිබෙනවා. ඒ සියල්ල සිහි කරමින් වංග ගීතයක් අසන්නට කැමති පහුගිය දිනවල තරංගනී සිනමා ශාලාවේ බංග්ලාදේශ මේ වංග රට නැත්නම් වංගදේශයට සම්බන්ධ විශිෂ්ට සිනමා කෘති කිහිපයක් එළි දක්වන්නට අපේ ප්‍රේක්ෂකයින්ට නරඹන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ වංග භාෂාව බෙන්ගාලි භාෂාව ඉතාම සාහිත්‍යය රූපක උපමාවන්ගෙන් පිරුණු කලාත්මක සුන්දර භාෂාවක්. එය සිහිපත් කරමින් මේ වංග ගීතය ඉදිදා සංග්‍රහයේ විකාශය කරනවා. নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেখানে তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেখানে তোমায় ভালোবেসেছি বনলতা কথা হলো না গো কুণ্ঠিতা দ্বিধা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেই ক্ষণেই তোমায় ভালোবেসেছি জল ভরা মেঘ ওই দু চোখে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি জল ভরা মেঘ ওই দু চোখে দেখ নির্জনেতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার ছবি এঁকেছি নাম রেখেছি বলো লতা যখন দেখেছি হয়তো বা সেইখানে ক্ষণে তোমায় ভালোবেসেছি কথাই শুনব বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি একটি কথাই শুনব বলে তাই তো কাছে এসেছি বলবে কি আমি যত তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি বনলতা কথা হয় না গো কুণ্ঠিতা দিদা থর থর মনে তাই না এসেছি নাম রেখেছি বনলতা যখন দেখেছি হয়তো বা সেইখানেই তোমায় ভালোবেসেছি ಕುಳರನ ಅರಿಯಮನಸ್ಸಿಗೆ ದೇವೇನಿ සීතල දියදෝතක් එහි නම සීතල දියදෝතක් ගීතයක නමක් ඒ ගීතය 80 දශකයේ ගායනා කළේ ආචාර්ය අමරදේවයන් විසින් මේ පොතට ඇතුළත් ගීත හැම ගීතයක්ම ඉතා ජනප්‍රිය ගීත නොවේ ජනප්‍රියත්වය නෙමෙයි ගීතයක් මනින්න හොඳම නිර්ණායකයි කුලරත්නාරේ පස්සේ විශිෂ්ට ගීත පද රචකයෙක් ඔහු මීට පෙරත් පිනිපාර යාමේ නමින් ගීත පොතක් ඉදි දක්වා තිබුණා. ඒත් රාජ්‍ය සාහිත්‍ය සම්මානද හිමි වුණා. ඔහුගේ ගීත කලාව අධ්‍යයනය කිරීම වටිනවා. අති විශිෂ්ටද. ගීත සමුදාය ඔහු අපට ඉදිරිපත් කර තිබෙනවා. ඔහු ගුවන්විදුලියේ ඉපදුණු ගීපද රචකයෙක්. ඒ සියල්ල සිහිපත් කරමින් රෝහණ වීරසිංහ සංගීතඥයා නිර්මාණය කළ තනුවකට නිර්මලා රණතුංග ගැයූ ගීතයක් අපි තෝරගන්නවා. ඒ ගීතයයි මේ එය රචනා කළේ කුලරත්න ආර්යවංශ විසිනි. Thank you. නොමැනකම කලමැරීම දියුණු වෙන්නට කැමැති අය විසින් අත්හැරිය යුතු කරුණු හයයි. නිනින්දන, උදෑනිකම, භය, ක්‍රෝධය, කම්මැලිකම, කලබැරීම. දියුණු වෙන්නට කැමැති අය ඉන්නවා නම් ඒ අය විසින් අත්හැරිය යුතු කරුණු හයක් වශයෙන් සංස්කෘත උපදේශ සාහිත්‍යයේ දක්වා තිබෙනවා. කෝලිත බමුණු දිසානායක පහුගිය කාලේ නව නිර්මාණ ගණනාවක් ශ්‍රාවකයන්ට ඉදිරිපත් කළා. රස විඳින්නට. මහින්ද කුමාර දලපුත විසින් රචනා කළ අපච්චි ගීතය එහිදී විශේෂ වනවා. ඒ ගීතය අප්‍රමාණ සත්‍යක් අපේ හමක් දේශීයත්වයක් සංගීත නිර්මාණයේ ගායනයේ දකින්නට පුළුවන්. ඒ ගීතය සීමත් වෙනවා ඔහුගේ නිර්මාණකර විජයරත්න රණතුංග සංගීතවේදියා තනුව නිර්මාණය කළා ගංගාව ගීතයක් කෝලිතක විශේෂ ගීතයක්. ඔහු සම්මාන පිට සම්මාන දෙනු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති වරේ මනහරද අර්ථවත් ගීත ගණනාවක් ඔහු නිර්මාණය කොට තිබෙනවා ගයා තිබෙනවා ඉතින් අපි කොල්ට දහන විසානායක මහාචාර්යවරයාගේ මధుර හඬට සවන් යොමු කරමු සෞන්දර්යකලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර හා මූර්ති මේ පීඨයේ ආචාර්යවරුන් දෙදෙනෙක් එක්කෙනෙක් ආචාර්යවරුනි වජිර ජයතිලක ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ගත්තා සුයිලියස් මෙනිදිස්ගේ චිත්‍රකලා පිළිබඳව ලියූ විශිෂ්ට ග්‍රන්ථයයි සොයිලියස් මෙමිදිස් යනු කවුරුත් දැන කියා ගන්නට හොඳයි කැලණි විහාරයේ සිටුවා මැනද සිටිතරා ඒ චිත්‍රවල තියෙන විශේෂත්වය ස්පර්ශීය සහ ස්පර්ශීය සංස්කෘතික උරුමයේ ඉතිහාසයේ වටිනාකම මේ පොතේ ලියා තිබෙනවා. ඒ වගේමයි රංජිත් ධර්මපෙරේක විසින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය සම්මානය දිනාගත් වර්ණ පිළිබඳව ඔහු විසින් ලියන ලද නිබන්ධයකට මේ දෙකම හරි වෙනස්. කෘති දෙකක් දෙකම සෞන්දර්ය කලාව චිත්‍ර කලාව වර්ණය රේඛාව ආදී මේවා ඇති රිද්ම රටා කලාත්මක භාවය ගැඹුර අපට කියනවා ඉතින් ඒ කාරණාත් මතක කරගෙන යොමු වෙනවා චන්ද්‍රරත්න මානසිංහයාට ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන් ගැන සිහිපත් කරගෙන කියලා නියම වෙලා අබේසිංහ සහෝදරයා විතරම ගුවන් විදුලියට කතා කරනවා අපට කතා කරනවා අදහස් පළ කරනවා යෝජනා කරනවා ශ්‍රී චන්ද්‍රරත්න සිංහන් ලියු බොහෝ ගීත ඉතා විශිෂ්ට ගීත චිත්‍රපට ගීත ගුවන්විදුලි ගීත නාටක ගීත ආදිය අපිට ඔහුගේ නිර්මාණ සාහිත්‍යයෙන් හමු වෙනවා ලාදලු චිත්‍රපටයට අමරදේවයන්ගේ සංගීතයට ඔහු විසින් ලියන ලද ගීත දෙකක්. ඉතා විශිෂ්ට ගීත ජනප්‍රිය වුණා ඒ කාලේ 60 දශකයේ. රුක්මනී දේවිය විසින් තමයි මේ ගීත ගායනා කළේ. සාදර කරුණා කියන ගීතය එක ගීතයක් හැටියට මට මතක් වෙනවා. තව ගීතයක් තමයි ආදරයයි කරුණාවයි කියන ගීතය සුවදෙන සිත සැනසුම් අමරදේවයන් සමඟ රුක්මනී දේවියගේ ගීත පදි වශයෙන් ගීත ගණනාවක් අපට සීමා කරනවා. රුක්මනී දේවියගේ හඬ ගායන විලාසය රංගනය අපට සදානුස්මරණීය අත්දැකීම් ලබා දෙනවා. අප කුඩා කාලේ තමයි ඇය රඟපෑවේ මම ඉපදෙනවා පෙරේ. ඇය මියගියේ හදිසි අනතුරකින් ඒ ඉතා ඛේදවාචකයක්. ඒ සියල්ල සිහිපත් කරමින් අපි යොමු වෙමු රුක්මනී දේවිය විසින් ගායන ලද මේ ගීතය අසන්නට. ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක. thank you